මුදල් වලට හිමි සාධාරණ මුදල ලැබෙන්නේ නැති ප්‍රශ්නේ තියෙනවා. නිමිතේ නිෂ්පාදනය කරාට පස්සේ ඒක කොළඹ තේ වෙන්දේසියේදී විකුණ ගන්න බැරි තැනටපත් වෙලා තියෙනවා. විකිණීමට හැකියාව ලැබිලා තියෙන මුදල් ප්‍රමාණය වෙනදා විකනපු ප්‍රමාණයෙන් 175ක පමණ ප්‍රමාණයක් අඩු වෙලා. තමයි අපි දිගින් දිගට මර්ගල කරමින් හිටියේ සාධාරණ මිලක් දෙන්න. ඒක බාරගත්තේ සාධාරණ මිලක් දෙන එකට නෙමෙයි සහතික මිලක් කියලා තීරණය කරා. මේක වැරදි. සාධාරණ මිල සූත්‍රයක් තියෙනවා. ඒ විදිහට දෙන්න පුළුවන්කම තිබුණා. බොහොර සානාධාරය කිසි දිනක ප්‍රමිතියෙන් යුතුව තිබුණේ නැහැ. ආණ්ඩුව විසින් සෙස්බද්ද මංකොල්ල කාලා නිහඬව ඉන්න ආණ්ඩුවට අයිතියක් නැහැ. සෙස්බද්ද මංකොල්ල කන එක ආණ්ඩුව නවත්තලා ඒ මුදල වහාම තේ කර්මාන්තයේ උන්නතිය සඳහා වෙන් කරන්න කරනවා. ඒ වගේම කුඩාති වගකීමේගේ මේ ප්‍රධාන ඉල්ලීම් ටික ලබා දීමට මැදිහත් වෙන්න ඕන.